සත්තරී කංකති විචිකිච්ඡති ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති සික්ඛාය කංකති විචිකිච්ඡති පුබ්බන්තේ කංකති විචිකිච්ඡති අපරන්තේ කංකති විචිකිච්ඡති පුබ්බාතපරන්තේ කංකති විචිකිච්ඡති දපච්චයා ඉදපච්චයතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති විචිකිච්ඡති සාදු සාදු සාදු වඩමවදාලා අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඒ සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම කරුණු සාකච්ඡා කිරීම සඳහා වූ දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ නීවරණ ධර්මයන් පිළිබඳවයි. අවබෝධය ආවරණය කරන අවබෝධයේ වසන අවබෝධය නැතිකරන්න හේතු වෙන නීවරණ ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්න ධර්ම දේශනා කීපය තමයි මේ දවස්වල ශ්‍රවණය කරමින් ඉන්නේ මේ පින්වන්ත අය. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසාන නීවරණ ධර්මය විචිකිච්ඡාව පිළිබඳවයි. මේ පිළිබඳව අපි සාකච්ඡා කරද්දී දැනගන්න ඕනේ විචිකිච්ඡාව කියන්නේ මොකක්ද ඒක අපේට වැටහෙන ආකාරය මොකක්ද අපේ හිතට වැටහෙන ආකාරය මොකක්ද කියලා. ඉන්නම යම් අරමුණකට යන්න යනකොට ඒක බොහොම දුෂ්කර අරමුණක් නම් අපහසු අරමුණක් නම් ඒ අරමුණට යන්න අවශ්‍ය කරන හැම පැත්තකින්ම අපිට අපේ సంతානගත වේගය సంతානය ඒ අරමුණ කෙරෙහි අපේ මනසින් උපදින නොසැලෙන ඒ අරමුණ කෙරෙහි ළඟා වෙන තුරුම ක්‍රියාත්මක වෙන වෙන කිසිදු දෙයකට සොලවන්න බැරි බලවේගයක් තියෙනවනේ මොකද අපි නැගිටින්නේ, ඇවිදින්නේ, කතා කරන්නේ, hina වෙන්නේ, ඔක්කොම කරන්නේ අපේ හිතේ උපදින චේතනාව ප්‍රබල වෙනකොට තමයි ඒ ප්‍රබල චේතනාව පැත්තට තමයි කටයුතු කරන්න කියලා අපි හොඳටම දන්නවා ආය ආය මම පැහැදිලි කරන්න දෙයක් නැහැ. එතකොට අපිව අවබෝධ කරගන්න මේ කෙලෙස් වලින් බැහැර වෙන්න ඕනේ. කෙලෙසින්ද අපේ හිත හරියට නොසන්සුන් වෙනවා. කෙලෙසින්ද අපේ හිත ඇත්ත ආවරණය වෙනවා. පාපයට තියෙන බය නැතු වෙනවා. පාපයට තියෙන ලැජ්ජාව නැතු වෙලා යනවා. එතකොට ඒ ගෙවන වෙලාවේ අපි තාම අවාසනාවන්ත විදිහට තමයි ජීවත් වෙන්නේ හිමුණහම. නොකල යුතු දේවල් කෙරෙන මට්ටමකට එනවා, කල යුතු දේවල් නැකරෙන මට්ටමකට එනවා. එතකොට මේ වාගෙන් සංසාරගත මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ස්පර්ශ ධම්ම කියලා කියන මේ දේවල් වලට තියෙන දැඩි ඇලීම ඒ ඒ පැත්තට තියෙන දැඩි ගතිය අභිබවා අපිට අරමුණ කෙරෙහි යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නිවන් දකින්න. මොකද මේ ඔක්කොම අතහැරෙන්න ඕනේ. අතහැරුණ නැත්නම් අපිට අපිව අවබෝධ කරගන්න හිත යොමු කරගන්න බැරි බව මම ඕන තරම් කියලා තියෙනවා. කරගත යුතුව තියෙන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීමයි. පංච උපාදානස්කන්ධය ගැන අවබෝධ කරන්ඩ පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංතති. මේ සංතතිය සිද්ධ වෙන්නේ අපේ ළඟමයි. ඒ සංතතිය මමය මගේය මගේ ආත්මය කියන අදහසක් අපේ තුළ හැඟීමක් අපේ තුළ තියෙනවා. ඒ හැඟීම ඇති වෙන්න නම් ඒ සංතතියේ යථාභූත ස්වરૂපය මට අයිති නැති බව ඒක නිබඳව වෙනස් වෙන බව ඒවා වෙනස් වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි බව අපේ තුලින්ම අපි අපේ තුලින්ම තේරුම් ගන්න ඕනේ. අපේ තුලින්ම තේරුම් ගන්න නම් යොදවන්න ඕනේ ඒක තේරුම් ගන්න යොදවන්න ඕනේ අපේ මනස. අපේ මනස යොදවා ගන්න බැරුව අපි ලත වෙනවා. මොකද ඇයි යොදවා ගන්න බැරි? විනාඩි 5ක් එක තැනක තියාගන්න බෑ. විනාඩි 5ක් පැත්තක තිබ්බා ඒ විනාඩියක් නේද? විනාඩියක් එක තැන අරමුණු කරවන්න බෑ. මෙයා පුරුදු තැන්වල රිංගනවා. කොහෙද පුරුදු තැන්? අතීත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඒවා අරමුණු කරන්නේ කොහොමද? ඒවා අරමුණු කරන්නේ ලෝභ දේශ මෝහ සහිත අකුසල මූලයන්ගෙන් මූලයන් හේතු වෙච්ච ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න, ආදරය, හිජුකම, කෑදරකම, මසුරුකම වගේ දේවල් මිශ්‍ර වෙලා තමයි මේ ලෝකය පිළිබඳව ලෝකයේ දේවල් මේ අපේ సంతානේ අරමුණු කරන්නේ. අන්න ඒ මිශ්‍ර වීම හින්දා අපිට මේ කටයුත්ත નિවැරදිව කරගන්න බැරුව යනවා. මෙයා නටනවා, දඟලනවා. හිටියෙන් කියනවා නම් මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් පිළිබඳව මාරාන්තික විප්ලවයක් කරනවා මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් පිළිබඳව මේ ගමනෙන් අත මෙදෙන්න නම් අත මෙදෙන්න අපිට යම්කිසි ආකාරයක මේක තේරුම් ගන්න යම්කිසි ගමනක් යන්න ඕනේ. මේක තේරුම් ගන්න යම් ආකාරයක සිත තේරුම් ගන්න තුරු එක අරමුණෙන් මේක අරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒ අදාළ මානසිකත්වයේ ලැබෙන තුරු. අන්න ඒ දක්වා අපිට විශාල වශයෙන් බාධා කරන්නේ යම් විදිහකින් අපි යන ගමනක් කියලා හිතන්නකෝ. දැන් කාන්තාරයක අතරමං වෙලා යනවා. දැන් මේ විචිකිච්ඡාවකේ නීවරණ ධර්මයේ පිළිබඳව එය තියෙන කෙනා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ උපමාවමයි. කාන්තාරයක අතරමං වෙලා යන කෙනෙක් ඉන්නවා. මෙයාට දැන් ෂේම භූමියක් කරා යන්න උවමනාව තියෙනවා. ඒකනේ වෙන්න ඕන දෙයක්. මෙයා උතුරට යනවා. හරි කවුරු හරි කෙනෙක් මෙයාට කියලා තියෙනවා උතුරු පැත්තට හරියටම ගියොත් ඉක්මනින් ෂේම් භූමියකට ළඟා වෙන්න පුළුවන් කියලා. ඉතින් පොඩ්ඩක් මෙයා දැන් උතුරු පැත්තට යනවා. ටිකක් දුරක් යනකොට හිතෙනවා දැන් මට හිතෙනවා මන් දන්නේ හැටියට මට වෙන කෙනෙකුත් ඔය ටික කලින් කියලා තිබ්බා දකුණු පැත්තට දැන් ඉතින් පේන්නේ නැහැ එකපාරටම යනකොටම පේන්නේ නැහැ. පේන්නේ නැති වෙනකොට මොකද කරන්නේ? හිතනවා දකුණු පැත්තට නැත්නම් නැගෙනහිර පැත්තට ගියා නම් හොඳයි කියලා එයාට උතුරු පැත්ත ගැන තියෙන විශ්වාසය නැතිලා සැකයක් උපදිනවා. අනේ මන් දන්නේ මේ පැත්තට යන්නද කියලා. අන්න එයා එයා මොකද කරන්නේ අර අර නැගෙනහිර පැත්තට හැරෙනවා. ඒ පැත්තට ටිකක් දුර යනවා. එතකොට ආයෙ දෙනවා නේද දකුණු පැත්තට පොඩ්ඩක් ගියා නම් දකුණු පැත්තට යන්න ගියා නම් තමයි හරි මට මතක හැටියට මෙහෙම නැගෙනහිරට ඇවිල්ලා දකුණට යන්න කියලා කියලා තියෙනවා කියලා. මෙහෙම ගියොත් එයා කොතෙන්ද දෙන්නේ? ඔහොම රවුමේ ගිහිල්ලා. පිටිය දැන්ට වෙනවා. නේද? එතකොට සමහර අය පින්නත්දී සමහර දේවල් ගැන දැඩි තීරණයක් අරගෙන මේක හරියටම හරි කියලා දැකලා තියෙනවා මේ සමාජයේ ඉන්න අය යම්කිසි අරමුණකට අරමුණකට යන්න ගියාම නෑ මම මේකමයි කරන්නේ කවුරු මොනවා කිව්වත් කොහොම වුණත් මම මේක දන්නවා හරි කියලා මේකයි කරන්න කියලා බොහෝ පිටිපස්සෙන් අදිනකොට අපේ ළඟින්ම ඉන්න අය මොනවා හරි කරන්න ගියාම පිටිපස්සෙන් අදිනවනේ ඒ හොඳට අදින්නේ නරකට නෙමෙයි නේද විශේෂයෙන් දෙමව්පිය සමහර වෙලාවට නේද තරුණ දරුවෝ මොනවා හරි දේවල් කරන්න යද්දී එයා කටේ බය වෙනවා බයලා ඕක කරන්න එපා කරන. ගොඩක් වෙලාවට ආදරය කරන අය හරියට බාධා කරන අරමුණකට යන්න දෙන්නේ නැහැ. නේද? එතකොට ඒ සියලුම තරහ අයත් බාධා කරනවා ආදරය තියෙන අයත් බාධා කරනවා. නේද? එතකොට ඒ විදිහට ඒ ඒ බැඳීම් හින්දා මේ බාධා එන්නේ. බැඳීම් කියන්නේ හැම වෙලේම යම් අරමුණකට යන්න බැඳීම් කියලාම නේද නම දාලා තියෙන්නේ. බැඳීම් කියන්නේ මොනවද? බැඳලා. දැන් ආදරයෙන් බැඳලා, තරහෙන් බැඳලා, ඊර්ෂ්‍යාවෙන් බැඳලා. නේද? බන්ධන ඉතින් මේ බැඳීම් ඔක්කොම තමන්ගේ අරමුණට බාධා කරන ඒවා. එතකොට ඒ ඒ අය ඒ ඒ එක එක එක එක ආකාරයේ අදහස් යෝජනා එක එක දේවල් ඉදිරිපත් කරනකොට අර අපිට අපි අපි යන ගමන ගැන සැක හිතිලා වෙලාවකට ආපස්සට ඇදිච්ච වෙලාවල් නැද්ද? උදාහරණයක් පිළිබඳව නම් අපි හිතමුකෝ උසස් පෙළ කරන්න කියලා ලෑස්ති වෙනවා මෙයා දැඩි තීරණයක් අරගෙන නම් මං ගණිත අංශයෙන් හරි එහෙනම් මේ විද්‍යාංශයෙන්මයි කරන්න කියලා. එතකොට ඕව අර ආදරය කරන කීප දෙනා කියනවා ඔහොම ගිහලා ආට ඕකත් නැති වෙනවා අරකත් නැති වෙනවා පුළුවන් එක කරන්න අපේ නේද? කියලා ඔහොම කිව්වහම මොකද වෙන්නේ හිත විපිලිසර වෙනවා. බොහෝ කරුණු ගැන හැර දක්වනවා. බොහෝ කරුණු ගැන හැර දක්වනකොට හිත විපිලිසර වෙනවා. හ්ම් ඒක අරමුණක රැඳෙන්නේ ඒක අරමුණක රැඳෙන්නේ නැතු යනවා. අරමුණට බැසගන්නේ නැතු යනවා. එතකොට හරියට හිත නිකන් තද වුණා වාගේ වෙනවා. නේද? කර කියා ගන්න දෙයක් නැති වුණු තත්ත්වයටපත් වෙනවා. දැන් මොකද කරන්න කියලා සැක උපදිනවා. විමතියකටපත් වෙනවා. නේද? නිකන් පුදුමයකටපත් වෙලා වගේ නිකන් මොකද්ද මේ විපිලිසර කියන වචනේ හරි මම හිතන්නේ. නේද? කර කියා ගන්න දෙයක් නැති වෙනවා, සැක උපදිනවා. ඉතින් අර ඒ වගේ තමයි කණ්ඩායමක් එකතු වෙලා අර කාන්තාරයෙන් අයින් වෙන්න යනවා කියන්නේ උතුරු පැත්තට එතනින් අනිත් කට්ටිය කියනවා නෑ නෑ අපිට මතක හැටියට මෙහෙමයි මෙහෙමයි. හරිද? මේ පැත්තට ගියොත් තමයි හරි කියලා ඔන්න මේ පැත්තට ටිකක් දුර යනවා. මේ පැත්තට ටිකක් දුර නෑ නෑ අපිට මතක හැටියට මෙහෙමයි කියලා අනිත් පැත්තට ටිකක් දුර යනවා. ඔහොම ඔහොම ගියාම මොකද වෙන්නේ? නේද? මොකක්වත් කරගන්න බැරි යනවා. මේ අපේ රටේ ජාතිය කොහොමද දන්නේ? අපේ රටේ ජාතියත් එහෙම නේද? කවුරු හරි කියන විදිහට ටිකක් දුර යනවා, තව කෙනෙක් කියන විදිහට තව ටිකක් දුර යනවා. නේද? ඕනම ඕනම ශේෂ්ත්‍රයක් අරන් බලන්න. අධ්‍යාපන ශේෂ්ත්‍රය කියලා ගත්තොත් නේද? ඒක ඇමති කෙනෙක් ආපු කාලයකට එයා කියන විදිහට යනවා, ඊ තාත් ඇමති කෙනෙක් ආපම එයා කියන විදිහට යනවා, තවත් ඇමති කෙනෙක් ආපු කාලෙක එයා කියන විදිහට යනවා. මොකද ඒ මේ ක්‍රමෙන් පරණ ක්‍රමෙන් දියුණු වෙන්න පුළුවන්ද කියලා සැකයි. මම ඒක හැමදාම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපේ ප්‍රතිපත්තිය විදිහට සකස් කරගත්තොත් රටට ජාතියට. ඒ කියන්නේ සකස් කරලා තියෙන මේ මූල ධර්මය. ඒ කියන්නේ මොකක්ද? නිවැරදි ප්‍රතිපත්තිය, නිවැරදි දැක්ම ඉස්සෙල්ලා හදාගන්න ඕන කෙනෙක්. මේ සැකේ නැති කරගන්න කල යුතු දේ. මේක තමයි නිවැරදි දේ කියලා දන්නවා. තව මම එතනට ගිහිල්ලා නැහැ. හරිද මේකට දැන් මේ ධර්මය අපි සාකච්ඡා කරන තේරෙන්නේ මේක එකර කාරණා තමයි බහුසුතභාවය බොහෝ කරුණු දැනගන්න ඕනේ බොහෝ කරුණු දැනගෙන මොකද කරන්නේ නිවැරදි දේ මොකද්ද කියලා තීරණයක් ගන්නවා තාම එතෙන්ට ගිහිල්ලා නැහැ හරි ඒක තමයි ප්‍රතිපත්තිය යුත්තේ ප්‍රතිපත්තිය යුත්තේ මොකද්ද නිවැරදි දේ නිවැරදි දේ ප්‍රතිපත්තිය වුණාට පස්සේ මිනිස්සු ඒක රාසී වෙන්න ඕනේ දැන් අර කාන්තාරයේ අතරමං වෙච්ච අය ඒක රාශී වෙන්න ඕනේ නායකත්වයට වටා. ඒ නායකත්වය කොයි වගේ එකක්ද වෙන්න ඕනේ? ඒ නායකත්වය නිවැරදි ප්‍රතිපත්තියේ පිහිටා තියෙන නායකත්වයක් වෙන්න ඕනේ. දැන් කාන්තාරයේ අතරමං වෙලා ඉන්න අයගේ නායකයා හරියටම කියන ඔයාලා මොනවා කිව්වත් මම හැම දෙයක්ම විමසලා බැලුවා. මම හැම දෙයක්ම හරියට බලලා බැලුවා. උතුරු පැත්තට ගියොත් තමයි ෂේම භූමිය අනිවාර්යෙන් හම්බෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ යා මොකද කරන්නේ දැඩි තීරණයක් අරගෙන අනිත් අයවත් කොළඹවාගෙන අන්න ඒ පැත්තට යනවා. අන්න එහෙම ගියොත් පැහැදිලිවම හරි. නේද? ගියාට පස්සේ ඒකේ සැපේ දැනෙන්නේ. ඒ වගේ පිළිවෙතක් වටා තමයි ඒක රාශී වෙන්න ඕනේ. එහෙම නැතුව පුද්ගලයෙක් වටේ නේ. අපි දන්න කාලේ ඉඳන් අපේ රටේ අපි මොකද කරේ? පුද්ගලයෙක් වටේ ඒක රාශී වුණාද නැද්ද? මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන දෙයක් පැහැදිලිවම දේශනා කරනවා. ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන මහා සංඝරත්නයේ විශේෂෙහි මිසක්කා පෞද්ගලිකව නෙවෙයි කියලා. හරිද? ඒකයි මම හැමදාම කියන්නේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රතිපත්ති. ජාතික ප්‍රතිපත්ති විදිහට අපේ රටට ලැබුණොත් අපේ මිනිස්සුන්ගේ සංකල්ප ඒ විදිහට සකස් වුණොත් ආය කවදාකවත් මේ රට පහත් කරන්න කාටවත් පුළුවන්කම නැත්තේ නෑ. ඉතින් අපිට ශාස්ත්‍රීය ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ශාස්ත්‍රීය ප්‍රතිපත්තිය බලන්න මෙන්න මෙහෙම. ඔන්න දැන් සංඝයා වහන්සේ කෙරෙහි පහදින්න එපා. සංඝයා වහන්සේ කෙරෙහි පහදින්න පෞද්ගලික කෙනෙක් සංඝයා විදිහට පහදින්න එපා. පෞද්ගලික කෙනෙක්ගේ නමකට පහදින්න එපා කියලා ධර්මයේ තියෙනවා. දැන් අපි තුම මේ ඇත්තෝ මට පහදුනා කියලා. මං ගැන හිතන්න ඕන කොහොමද? මහා සංඝරත්නයේ විදිහට. එතකොට පෞද්ගලිකව මගේ නමට පහදිනවා. දැන් ටික දවසකින්ම අපි හිතමු මට පිස්සු හැදෙනවා කියලා. දැන් පිස්සු හැදෙන්න බැයිද කෙනෙකුට? නේද? දැන් පැහැදිච්ච කට්ටියට සෑහෙන කාලයක් යනවා මේ යස්සයාට පිස්සු කියලා හොයාගන්න. නේද? පැහැදිච්චයට සෑහෙන කාලයක් යනවා පිස්සු කියලා හොයාගන්න. එතකොට මොකද වෙන්නේ? වෙන්න ඕන දේ වෙලා වැඩි දෙනෙකුට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ටික ආයෙ ඊට පස්සේ ටිකක් සැකෙන්න ඇත්තට ඔළුව නරක් කළාවත් ඒ පාර නම් කියන දේ කියලා. නමුත් අර පරණ විශ්වාසයට යනවා. ප්‍රතිපත්තිය කෙරෙහි නම් පිහිටලා හිටියේ. හ්ම් දැන් මාත් එක්ක යන්නේ ප්‍රතිපත්තියකට. නිවැරදි ප්‍රතිපත්තියකට යන්නේ. අන්නේ ප්‍රතිපත්තියෙන් මේ නායකත්වය බැහැර වෙනවා දකින්න මේ අත්තු සරින් සරයි. දැන් ප්‍රතිපත්තිය දන්නවනේ. හරිද? නායකත්වය බැහැර වෙනවා දකින්නකොට කලින්ම හඳුනා ගන්නවා ආ මෙයා නම් අවුල් වෙලා වගේ. දැන් මෙයා ප්‍රතිපත්තියෙන් නෙවෙයි යන්නේ. එහෙනම් අපි මෙයාගේ බැහැර වෙන්න ඕනේ කියලා. ඒකින්ද අපි පෙළ ගැහෙන්න ඕනේ ප්‍රතිපත්තියක් වටා. නිවැරදි ප්‍රතිපත්තිය වටා පෙළ ගැහෙනවා මිසක් අංක දෙක තමයි මේ ප්‍රතිපත්තිය කරා එක් කරගෙන යන නායකත්වය. මේ ප්‍රතිපත්තිය කරා එක් කරගෙන යන නායකත්වය කියන්නේ පුද්ගලයා නෙවෙයි. කවුරුන් හෝ කමන්නේ දක්කගෙන යන කෙනා. හරි. දක්කගෙන යන කෙනා කවුරු වුණත් කමක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි කරත්තට නගින්නේ ගොනාට ඕන හැටියට යන්නද නැත්තම් පදවන්නාට ඕන හැටියට යන්නද? නේද? ඉස්සර අපි කරත් වල යන්නේ නේද? කරත් වල යන කෙනා කරත්තට නගින්නේ ගුණාට ඕන හැටියට යන්නද? නැත්තම් නේද? කෙවිත අරගෙන පදවන්නාට ඕන හැටියට යන්නද? පදවන්නා නෙවෙයිද ඒක අරගෙන යන්නේ මෙහෙවන්නා. ඒතර අපිට අපිට වැඩේ තියෙන්නේ අපි නැග්ග කෙනාගේ වැඩේ තියෙන්නේ පදවන්නාට අවශ්‍ය විදිහට නැත්නම් පදවන්නා කැමති තැනකට යන එකද මගේ අවශ්‍යතාවයට යන එකද? ගුණාට ඕන විදිහට කියලා වැඩකුත් නැහැ. පදවන්නාට ඕන පැත්තට පදවන්න දීලත් බෑ. මම කරත්තෙට කුලිය දීලා නැග්ගේ මොකටද? මට ඕන දැනට යන්න. එහෙනම් ප්‍රතිපත්තියට තියෙන තැනට යන්නයි අපි ලෑස්ති වෙන්න ඕනේ. නේද? ගුණාටවත් පදවන්නටවත් ඕන විදිහට නෙවෙයි. අද වැඩි දෙනෙක් යන්න ලෑස්තිලා තියෙන්නේ කාට ඕන විදිහටද? ගුණාට ඕන විදිහට. ගුණාට කැමති විදිහට යන්නේ. ඉතින් එහෙනම් එහෙනම් ධර්ම ප්‍රතිපත්තිය කියන එක අපිට රටට ප්‍රතිපත්තියක් ඕනේ. ඉතින් ඒකත් ඒවත් අපි සැරෙන් සැරේ මතක් කළ යුතු තියෙනවා. ඒක ඒක බෞද්ධ ප්‍රතිපත්තිය විය යුතුයි. බෞද්ධ ප්‍රතිපත්තිය නිවැරදි හින්දායි ඒක ඒක නිවැරදි කියලා අන්ධ භක්තියෙන් පිළිගන්න දෙයක් නැහැ. ඒක පේන්න තියෙනවා. දැන් මෙතනින්ම මේ මේ දේශනාවෙදිම පේන්න තියෙනවා. විචිකිච්ඡාව උපදින්නේ නැති වෙන්න නම් අපි නේද ඒ විචිකිච්ඡා නූපදුනොත් තමයි අපිට අරමුණකට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සැකයක් නැතුව යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සඳහා අපි හිතේ ඒ විචිකිච්ඡාව නූපදින විදිහට කරුණාකාරණා සකස් කරගන්න ඕනේ. බුද්ධ ආදී අටතැන ගැන සැක උපදිනවා. මේ සැක උපදින්න හේතුව ඒ පිළිබඳ කරුණාකාරණා හොයලා බලන්නේ නැති හින්දා. පළවෙනි සැකය තමයි බුදුරජාන් වහන්සේ ගැන තියෙන සැකය. සමහර බෞද්ධයන්ට බුදුරජාන් වහන්සේ ගැන සැකයි පින්නත් නේ. ඒක නෑ කියන්නම බෑ. සමහර ඇත්තන්ට. ඇත්තටම බුදු කෙනෙක් පහළ වුණාද කියලා සැකයක් තියෙනවා. හරිද? ඊළඟට අපිට බොහෝම සද්ධා උපදවා ගත හැකි තැන් තියෙනවා බුදුරජාණන් වහන්සේ ධම්මදිව පහළ වුණාය කියලා ඒ පිළිබඳව දඹදිව ගිහිල්ලා වන්දනා කරනකොට තේරෙනවා ඒ අවස්ථ සියලු සාධක සියලු සාධක තියෙනවා. ඒවා ගැන ගවේෂණය කරන ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ ජීවමානව පහළ වුණාය කියන කුංචි හරි සැකයක් නැති වෙන්න නම් ඒවා ගවේෂණය කරන ඇත්තන්ට ඒ ඒ දැනට තියෙන මූලාශ්‍රවල තියෙන බොහෝ සාධකත් එක්ක ඒ කියන්නේ අපි දන්න පොත්පත්වල තියෙන දැන් රජගහ නුවර අහවල් තැනදී අහවල් ධර්ම දේශනාව කරා මෙන්න මෙතන පළවෙනි ධර්ම දේශනාව කරා මෙතන පිරිනිවන් පෑවා මෙතන බුද්ධත්වයටපත් වුණා මේ විදිහට පින්වත්නි ඊට අදාළ නොයේකුත් සිද්ධි සිද්ධ වෙච්ච දේවදත්ත අපායට අදගෙන ගිය තැනද තව නොයේකුත් ඒවා සිද්ධි අපි දන්න බොහෝ දේවල් පොඩි කාලේ නම් අහලා තියෙන සිද්ධි හැම දෙයකටම සාධක සහිත මේ මේ අහවල්තන දැන් ගිජ්ජකුට පර්වතය කිව්වනම් ඒ හැම එකක්ම ඊ타මත්ම ඒ කියන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන්නේ දඹදිව වන්දනාවේ ගියාම අන්න ඒවා දැකීමෙන්. ඒවා දැකීමෙන් අනේ බුදුරජාන් වහන්සේ පාතබපු භූමියනේ මේ කියලා බුද්ධගයාවට ගියාම නේද වජ්‍රාසනය දැක්කහම නේද මෙවැනි තැනකනේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ කියලා මහා හැඟීමක් උපදිනවා. ඒකට ජයශ්‍රීමා බෝධින් වහන්සේ කියන්නේත් එහෙමයි ජයශ්‍රීමා බෝධින් වහන්සේ ගැන තියෙන මූලාශ්‍රත් එක්ක අරගෙන බලනකොට අපිට ලොකු සද්දා හැඟීමක් ඇති වෙනවා අනේ මේ ජීවමානව බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේ එතන තිබුණ එක්තරා රූප પરම්පරාවක් සකස් වෙන සකස්ස රූප પરම්පරාවක ඒ પરම්පරාවට අයිති ජයශ්‍රීමා බෝධිය නේද මේ කියලා අද අපිට නේ ජීවමානව වැඩ හිටියා මේ වෙලාවේ කියලා ලොකු සද්දාවක් උපදිනවා අන්න බලන්න පින්නත් මේ බහුශෘත භාවයට භාවය කෙනක ඉතාම වටින දෙයක් මේ සැකේ නැති වෙන්න. බොහෝ ඇසු පිරු තැන් ඇති බව. බොහෝ දේවල් අහලා දැනගෙන තියාගන්න ඕනේ කියන එක. මේකේ අඩුපාඩු තියෙන පුද්ගලයෝ ඉන්නවා. මේ අඩුපාඩු තියෙන පුද්ගලයෝ මේවා අපි හරියට තේරුම් ගත යුතු තියෙනවා. මොකද අපි නිවන් මඟ ගැන කතා කරන්නේ. ශ්‍රද්ධාව කියන එක, බුද්ධාලම්බන ප්‍රීතිය කියන එක විශේෂයෙන් මේ විචිකිච්ඡා නූපදින විදිහට අපේ වැඩ සකස් කරගන්න එක හරිම වටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න මේ පිළිබඳ අවබෝධයක් නැති Tamanට ගැළපෙන විදිහට හිතෙන සමහර පිරිස්. සමහර වෙලාවට මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දඹදිවේ පුදුනේ නැතය බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනාය කියලා මෙන්න නොයේකුත් දේවල් දැන් ගලපන්න පුළුවන් හොයලා හොයලා හොයලා එක එක එක එක ගලපන්න පුළුවන්. මෙහෙම ගලපලා මොකද කරන්නේ? අපි හිතමු ඒ පිළිබඳ අපේ කනට ඇහෙනවා. මොකද මේවා කතා කළ යුතුව තියෙනවා කතා කළ යුතුව තියෙන්නේ කාටවත් පහර ගහන්න නෙවෙයි. නේද? අපි බේරෙන්න ඕන හින්දා. හරි? ඒ බේරෙන්න නම් බලන්න එතකොට මෙන්න බුදුරජාණන් වහන්සේ ගැන නේද තව කෙනෙක් ඕක ඊට පස්සේ තව තැනක් කියනවා. තව කෙනෙක් ඕන් තව තැනක් කියනවා. දැන් දැන් මෙහෙම කාලයක් යනකොට මේක පිළිබඳ මතිමතාන්තර නැති මතිමතාන්තර තැන් තැන් වලින් තැන් තැන් වලින් නායකයෝ විදිහට දැන් මමත් කියනවා නෑ නෑ අහවල් තැනයි අහවල් තැනයි කියලා. එතකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට අලුතෙන් බෞද්ධ ධර්මයට පිළිපන් බෞද්ධ ධර්මයට අවතීර්ණ වෙන්න හේතු වෙලා ජාතක වෙන පුතු ඉන්නවා. ඒ කියන්නේ අම්මා තාත්තා බෞද්ධ වෙලා තව එයා අම්මා තාත්තා බෞද්ධ කෝණේ බෞද්ධ වෙන්නේ නැහැ. නමුත් එයාට එතකොට ඒ පැත්තට එන්න තියෙන අභිප්‍රායයක් තියෙනවා. එයා හොයලා බලනකොට බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන ගැන පවා මතිමතාන්තර තියෙනවා. එයාට සැක උපදිනවද නැද්ද? එයාට සැක උපදිනවා. හරිද? එන්නේ වගේ මහා අපරාධ සිද්ධ වෙනවා මේ සමහර අය අතින්. මහා අපරාධ සිද්ධ වෙනවා. ඒ එන්නේ අපරාධ තමයි ධර්මය ගැනත් එහෙමයි. හරියට ධර්මය ගැන හොයන්නේ නැතුව ත්‍රිපිටකය හදාරන්නේ නැතුව සමහර වෙලාවට Tamanට කැමැති කැමැති කැමැති කැමැති විදිහට මේක පරිහරණය කරනවා. ඒ පරිහරණය කළා අර්ථ දක්වනවා. අර්ථ දක්වලා මට හිතුනේ මොකද්ද මට හිතිච්ච එක කියලා දානවා. අන්නේ මට හිතිච්ච එක කියලා දැම්මොත් මොකද වෙන්නේ? පැහැදිලිවම කුමක් වෙයිද? පසු කාලීනව මේ ධර්මයට අවතීර්ණ වෙන්න හදන අයට සැක උපදිනවද නැද්ද? මේ එක්කෙනෙක් එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා. දැන් මම මොකද කරන්නේ? මං කිය විපිලිසර කියලා. නේද? දැනටත් බොහෝ දෙනෙකුට එවැනි තත්ත්වයන් උදා වෙමින් තියෙනවා දැන් කවුරු කියන දේද අපි දැන් අහන්නේ? එක ස්වාමීන් වහන්සේ නමක් එකක් කියනවා, තව ස්වාමීන් වහන්සේ නමක් තව එකක් කියනවා, තව ස්වාමීන් වහන්සේ නමක් තව එකක් කියනවා. මේ විදිහට කියන්නේ, මේ විදිහට කියන්නේ, මේ විදිහට කියන්නේ කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? ගැටලු සහගත තත්ත්වයක් උදා වෙනවා. ඉතින් මේකට මේක නැති කරගන්න ඕන කරන්නේ බහුසෘත්තාවය කියන එකයි මම මේ නැවත නැවත මතක් කරන්න යන්නේ මේ විචිකිච්ඡාව උපදින්න හේතු වෙන්නේ මේ විචිකිච්ඡාවට හේතු වෙන ධර්මයන් පිළිබඳ අයෝනිසෝ මනසිකාරයයි කියලා සඳහන් කරලා තියෙනවා. හරි අකුසල ධර්මයන් පිළිබඳ අයෝනිසෝ මනසිකාරය. අපේ හිත සම්පූර්ණයෙන්ම ශාස්ත්‍රවරයන්න් වහන්සේ කෙරෙහි තදින්ම එල්බගෙන තියෙනවා. ඒ එල්බගෙන තියෙන හේතුව ශාස්ත්‍රවරයන් වහන්සේගේ ගුණයන් තව කෙනෙකුට සමාන කරන්නට නොහැකිය කියලා හරිද? තව කෙනෙකුට සමාන කරන්නට නොහැකිය කියලා අපි දන්නවා අසම සම වූ කියලා. ඒත් ඒ පිළිබඳ පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවා. දැන් අපි හිතමු අපි තෙරුවන් සරණ යන්න ප්‍රථමයෙන් අපි බෞද්ධ විදිහට ලේබල් එකක් වදිනවනේ අපිට අම්මයි තාත්තයි බෞද්ධ හින්දා ඥාතිය බෞද්ධ හින්දා. හරි බෞද්ධ ලේබල් එක ගහගන්න ඉස්සෙල්ලාම. තව තෙරුවන් සරණ ගිහලා නැහැ. හරිද? එතකොට මේ මේ වගේ අපි ඉන්න කාල වෙනකොට ඔන්න ආ දැන් දැනට අවුරුදු ගානකට ඉස්සෙල් එක දවසක් මගේ කනට වැටුණා මම පැවිදි වෙන්නත් ප්‍රථමයෙන් පුතේ මේ මෙන්න මේ විදිහට කටයුතු කරගෙන ගියාම මට කියන එක නේ බුදුරජාණන් වහන්සේට බෝධි මූලයේදී සිද්ධ වෙච්ච දෙයමයි මට සිද්ධ වෙන්නේ ලොකු පිරිසක් එකතු කරගෙන මෙන්න මේ වගේ කතාවක් කියනවා. දැන් මම මේක ගවේෂණය කරගෙන ගවේෂණය කරගෙන ගියා. මොකක්ද පිනකට මේ අපේ රේරුකාණ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ පොත්පත් මම පරිශීලනය කරමින් හිටිය ඒ කාලේ. අන්න ඒ පොත්පත් එකට උන්වහන්සේට පින් සිද්ධ වෙන්න. උන්වහන්සේට කොයියම් මොහොතක බලාපොරොත්තු වෙන බෝධියකින් මේ ජීවිතේදී පිරිනිවන් පෑවේ නැත්නම් පිරිනිවන් පාන්න හේතු වෙන්න ඒ ධර්මය හින්දා අපි එදා බේරුණා. නැත්නම් අද මේ අතට මට බණ කියන්න හම්බෙන්නේ නැහැ. හරිද? අන්න බලන්න බේරෙන්නේ ඇයි? නිවැරදි ධර්මයක් ගවේෂණය කරමින් සිටිය නිසා. හරිද? දැන් ඒ කියන්නේ මොකද්ද? බුද්ධත්වයටපත් වුණා කියලා මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වුණා අපිත් බුද්ධත්වයටපත් වුණා. හරිද? දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා. එතකොට ඒතර කවුරු හරි කෙනෙක් නැවත නැවත නැවත නැවත අපේ ඇත්තන්ට ඇහෙන්න කියනවා නම් මම බුද්ධත්වයටපත් වුණා බුද්ධත්වයටපත් වුණා බුද්ධත්වයටපත් වුණා කියලා. සාස්ත්‍රු ගෞරවයට ලොකු හානියක් වෙනවද නැද්ද? අපිට විශාල සාස්ත්‍රු ගෞරවයක් තියෙනවා. ඒ සාස්ත්‍රු ගෞරවය මහා ලොකු ඉහළ ඊතා ඉහළ අ ඊටාම ඉහළ තැනක තියෙන අරමුණක්. ළඟාවිය නොහැකි මේ හදිසිය ශනිකව ළඟා විය නොහැකි ඉලක්කයක් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් ඒක මේ බුද්ධෝත්පාද කාලයක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ මහා මේ බල සම්පන්න මා කියන්නේ වචනයෙන් කියන්න බැරි තරම් ශ්‍රද්ධාවක් සහිතව බුදුරජාණන් වහන්සේ ගැන තියෙන අති විශාල වූ පෞරුෂය මිලවැටෙනවද නැද්ද? ඊනවාද අපි මේවා කතා කරන්න ඕනේ නැහැ නැවත නැවත හැමෝම ගැන කරුණාවෙන්. ඒක මතක තියාගන්න ඕනේ. බුද්ධ චරිතය පිළිබඳව අපි ගවේෂණය කරනවා. ගවේෂණය කරනකොට මොකද වෙන්නේ? අපේ සිතේ බුදු ගුණ වලට අදාළව බුදු ගුණ බුදු ගුණ දැනිලා දැන් අපි කරුණාවන්තකමක් ගැන කතා කරනකොට කරුණාවන්ත මිනිසෙක් ගැන කතා කරනකොට කරුණාවන්ත මුහුණක් අපේ හිතේ මැවෙනවද නැද්ද? දැන් කෙනෙක් අපි දැකලා නේ අපිට කියනවා අහවල් අහවල් ඔයා ගිහිල්ලා අර අහවල් පාසලේ විදුහල් ප්‍රතිමහම් වෙන්න එයා මෙන්න මෙච්චර හොඳ කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා කියනවා. කියනකොට අපිට යන්න ඉස්සෙල්ලා එයාගෙන නිකන් මොකක් කරේ එයා මේ වගේ ඇති නේද කතා කරනකොටත් මේ සාන්ත ඇති hina වෙනකොටත් සාන්ත ඇති වැඩ කර අපිට කලින් ප්‍රතිරූපයක් හැදෙනවද නැද්ද? අන්න ඒ ප්‍රතිරූපය අපේ පින්නත් නේ අපිට මේ විචිකිච්ඡාවක් නැතුව ඉස්සරහට යන්න ලොකු හේතුවක් වෙනවා. හරිද? දැන් මොකද කරන්නේ මේ මෑත කාලේ ඉනව කට්ටිය එකතු වෙලා බුද්ධ චරිතය රඟපානවා. හරි? මේකට නළුවෙක් අල්ල ගන්නවා. නළුවෙකුට නළුවෙකුට ඉඩ තියෙනවා මේක රඟපාන්න. හරිද? දැන් අපේ දරුවන්ට බුදුරජාන් වහන්සේ කියනකොට සමාධි නේද? සමාධි පිළිමය. ඒ වගේ කලාකරුවන් තුලින් ලොකු සාධාරණයක් ඉස්ත වෙච්ච සාන්ත ස්වභාවයක් තියෙන නමුත් හොඳටම දන්නවනේ මේක මේ ඇත්ත දේ නෙවෙයි කියලා. නමුත් ගැඹුරු සංකල්පයක් ඇති වෙලා තියෙද්දී මේ දඟලන කතා කරන කෙනෙක් බෝධිසත්ව රූපය මේ අනුගමනය කරමින් රඟපෑවොත් අපේ දරුවන්ට මොනවා වෙයිද? ඒ පිළිබඳ තියෙන ගෞරවය අයින් වෙනවද නැද්ද? නේද? ඒක බුද්ධ චරිතය සිනමා පටයකට ගන්න එක හොඳද නරකද? ඒක නරකයි. ඒක ඒක ඒකට යෝග්‍ය මාධ්‍යයක් නෙවෙයි පින්නද. බුදුරජාණන් වහන්සේ ගැන විතරක් නෙවෙයි වෙනත් ශාස්ත්‍රවලයන් වහන්සේ කෙනෙක් ගැන. උනත් එහෙම දෙයක් කිරීමෙන් ඒ ශාස්ත්‍රු ගෞරව නැති වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඒ ශාස්ත්‍රු ගෞරවය නැති වෙනකොට විචිකිච්ඡාව උපදින්න හේතු වෙනවා. හරිද? ඉතින් ඊළඟට අර වගේ නොයේකුත් ආකාරයේ කතා ප්‍රවෘත්ති අපි ගෙනහැර දක්වනවා නම් අපිට අයිතියක් තියෙන්න ඕනේ ඒවා කියන්නේ හරියටම මිනිසෙක්ගේ මානසිකත්වයට බාධාවක් වෙන්නේ නැති විදිහට නම් විතරයි යම්කිසි තමන්ගේ අදහසක් ඉදිරිපත් කළ යුතු තියෙන්නේ. මොකද මේක කාලයක් තිස්සේන එක්තරා විශාල වැඩ පිළිවෙලක් හින්දා. ඉතින් මේකදී අපි මොකද කරන්න ඕනේ? මොකවත් කරන්නේ නැතුව බත් කකා හිටපු එක තමයි මේ ප්‍රශ්නේ. හරි. අපේ පින්නත් මේ අපිට වැටහෙන ආකාරය කියන්නේ නිවැරදිම දේ කියලා කියන්න බෑ. අපි බත්තු යන්නත් කෙටි ක්‍රම හෙව්වද නැද්ද? පලා ටික කපන්නත් කෙටි කෙටි ක්‍රම හෙව්වද නැද්ද? දෙලෝල් ටික කපන්නත් කෙටි ක්‍රම හෙව්වද නැද්ද? ඉගෙන ගන්නත් කෙටි ක්‍රම හෙව්වද නැද්ද? මේ ඔක්කොමත් එක්ක අපි ධර්මය අවබෝධ කරගන්නත් කෙටි ක්‍රම හොයන්න පටන් අරන්. කවුරු හරි අපි ත්‍රිපිටකයේ තියෙන කරුණු අරගෙන ගෙන හැරපමින් කටයුතු කරනවා නම් යම් විදිහකට අපිට එයා ඒ කරුණු පෙන්නපු පමණින් බෑ. කරුණු පෙන්නලා ගෙනහැර පාන මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක අපිට මේක තේරෙනවා කියලා තේරෙනවා. අපි මොකද කරන්න ඕනේ ඊට ප්‍රථමයෙන් මේ ධර්මය හදාරන්න ඕනේ මේකත් එක්ක ගැලපෙනවද කියලා හොයන්න ඕනේ. හොඳයි කෙනෙක් ඉතින් අපි හොයාගන්නේ කොහොමද? ඔය හොයාගන්න භාවිතා කරන්න වෙන්නේ මේ මාධ්‍යනේ කියලා මම කිව්වොත් අපේ පින්නත් මෙන්න මෙතන මම මේ දැන් මේ කියන ධර්මයත් එක්ක මම කිව්වොත් මෙන්න මෙතන මේ විදිහට මේ විදිහට තියෙනවා මේක බලන්න කියලා බලන්න නැතුව කර්මකාරණා හොයන්න නැතුව තේරුම් ගැනීම ඒක සත්‍යයි එල්බ ගැනීම සුදුසු වෙන්නේ සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද අපිට බොහෝ විචිකිච්ඡාව උපදින්න හේතු වෙනවා ධර්මය ගැනත්. බුදුරජාන් වහන්සේ ගැන විතරක් නෙවෙයි ධර්මය ගැන විචිකිච්ඡාව උපදින්න හේතු වෙනවා නොයේකුත් ආකාරයට අර්ථ දැක්වීම තියෙන ධර්මයන් ශ්‍රවණය කිරීම අර්ථ දෙකක් දෙනමක් හෝ නැත්නම් ගිහිතැනැත්තෙක් හෝ කවුරු හරි පිරිසක් යමක් පැහැදිලි කරනකොට අර්ථ දෙකක් වෙනවා නම් අර්ථ දෙකක් පිළිබඳව අදහසක් Tamanට ආවා නම් ඒවා ප්‍රතිවිරුද්ධ නම් ඒවා ගලප ගන්න බැයි නම් මොකද කරන්න ඕනේ? ප්‍රශ්න විචාරලා විචාරලා විචාරලා විචාරලා ඒවා નિවර්දි කර ගන්න ඕනේ. ඒවා අනිත් එක මොනවත් එක්කද ගලප ගන්න ඕනේ? සූත්‍රය විනයත් එක්ක ගලපන්න ඕනේ. දැන් ධර්ම විනයත් එක්ක ගලපන්න ඕනේ. ඒ කියන්නේ අපිට ධර්මයේ පිළිබඳ දැනගැනීමක් දැනගැනීමක් තියෙන්න ඕනේ පින්වත්නි. ලෝභ දේශ මොහ අයින් වෙනවද කියලා හොයා බැලීමක් කරගන්න ඕනේ. ඉතින් ඒකෙන්ද අපි මේ ව්‍යසනකාරී தත්වයන් වලින් අත මිදෙන්න සූත්‍ර හදාරන්න ආරම්භ කරන්න ඕනේ. අත්‍යවශ්‍ය සූත්‍ර ධර්මයන් හදාරන්න ඕනේ. ඉතින් එතකොට අපිට නෑ මේක මෙහෙමයි. මේ ආයත වැරදිලා මේක මෙහෙමයි වෙන්නේ මේක මෙහෙමයි වෙන්නේ මේක තුල අපි මෙන්න මේ මෙතන ඉන්න ඕනේ කියලා අදහසක් ජනිත කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි අපිට ගොඩාක්ම වටින්නේ අපි බෞද්ධත්ව විදිහට ගොඩක් පල්ලෙහා ඉන්නේ. පල්ලෙහා ඉන්නේ මොකද අපි මේක පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතුව කියන කියන දේ නේද? කියන කියන දේ පිළිගන්න ලෑස්ති වෙලා. දැන් දැන් මම බණ ටිකක් වැඩියෙන් කියලා තියෙනවා. නිවන් මාර්ග කියලා. දැන් ටික දවසක් යනකොටම මේ ඇත්තන්ට හිතුනොත් එහෙම නෑ නෑ උන්වහන්සේ කියන ඒවා තමයි ඔක්කොම හරි. ඒක හරියනවද? නේද? මම කියන්නේ එතෙන්ට වැටෙන්න මෙපා. කියන දේ මතක තියාගන්න. මතක තියාගෙන මොකද කරන්න ඕන? පිරික්සලා පිරික්සලා බලන්න ඕනේ මේක හරියනවද කියලා. ඉතින් එහෙම ධර්මයේ පිළිබඳ නොයේකුත් ආකාරයේ තියෙන ව්‍යසනකාරී తත්වය තමයි අපිට විචිකිච්ඡාව උපදින්න හේතු වෙන්නේ. එතකොට භාවනාවක් දැන් එකපාරටම මම අහන මේ අතංගේ. මූලිකව පටන් ගන්න කෙනෙකුට අපේ පින්නත් මේ භාවනා කරන එක ලේසිද අමාරුද? අමාරුයි. ආසය දෙනවද එපා වෙනවද? ඉස්සෙල්ලාම එපා වෙනවා. නේද? නමුත් ඉන් ලැබෙන සුවදායක తත්වයේ ඉන් ලැබෙන සැපයේ ඉන් ලැබෙන සතුටේ ඉන් ලැබෙන ප්‍රීතිය අවබෝධය නිසා වෙන්න ඇතිවන්නා වූ සහනය Tamanට දැනෙන්න ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ මොකද වෙන්නේ? ඒකටම ඒකටම ඒකටම ඒකටම හිත ඇලි ඇලි ඇලි ඇලි ඇලි ඇලි වාසය කරන්න හේතුවක් වෙනවා. එතකොට ඒකට කියනවා භාවනා රමතාවය කියලා අපි මේ දේශනාවට ගිහුණාට පස්සේ මේ භාවනා රමතාවය සහ ආර්යවංශ ආර්යවංශකයෙකු තුල තිබිය යුතු ලක්ෂණ කීපයක් සාකච්ඡා කරන මේ නීවරණ දේශනා ටික ඉවරනාට පස්සේ. එතකොට අපිට තේරෙනවා භාවනා රමතාවය කියන්නේ මොකක්ද ඒක ඇති කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ මොකද මෙතෙන්ට මේක ගලප ගන්න ඕන හින්දා. ඉතින් එතකොට මේ භාවනා රමතාවය කියන එක ඇති කර ගැනීමට බාධා වෙන ධර්මයක් වෙනවා ඔන්න එහා පැත්තෙන් මෙහා පැත්තෙන් යනවා නිවන් දකින්න භාවනා කරන්න ඕනේ. සෝවාන් වෙන්න සෝවාන් වුණාට පස්සේ තමයි භාවනා කරන්න ඕනේ. ඉතින් හරි ලේසි එතකොට කට්ටිය. මම කියන්නේ ලේසි ක්‍රමයක් කියලා නේද? හරි ලේසි. ආ එහෙනම් ඒ ක්‍රමේ හොඳයි. ඉතින් මේ පිළිබඳව අපි උඩ කලින් පැහැදිලි කරලා දෙනවා මම ආය ආය කියන්නේ මේ අවස්ථාවටයි මේ ගලපලා කියන්නේ. එහෙනම් එහෙම හරියන්නේ නැහැ. නේද? සෝවාන් වෙන්න පුළුවන් කට්ටියක් ඉන්නවා භාවනා නොකර. අවුද ඒ කලින් සංසාර ජීවිතේ බොහෝ නේද භාවනා ආදිය කරලා හිත ඒකාග්‍ර කරන්න පුළුවන් අය. හ්ම් එහෙම අතීතයේ බොහෝ භික්ෂුන් වහන්සේලා භාවනා කරලා තමන්ගේ අභිවෘද්ධිය ඇති කරගත්ත අතර කීප නමක් සෝවාන් උනේ ධර්ම ශ්‍රවණේ කරමින් ඉන්න ගමන් ඒ අයගේ අතීත කතා අරගෙන බලුවොත් එහෙම සසර ප්‍රවෘත්ති අරගෙන බලුවොත් එහෙම ඒක බොහොම දුෂ්කරව නේද සුෂ්කව කටයුතු කරපු අවස්ථා තියෙනවා. ඉතින් එහෙම මේ හින්දා ධර්මය ගැන අපි විචිකිච්ඡාවක් නූපදින්න නම් ඊටාම දැඩි දැඩිව අපිට අවශ්‍යතාවයක් සහිතව ධර්මය හදාරන්න ඕනේ. ඉතින් මේ කාලීනව සාධාරණව ධර්මය හදාරන්න පුළුවන් තත්ත්වයක් අපිට උදා කරලා දුන්නා මං කලින් මතක් කරා වගේ රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පොත්පත් සූත්‍රයට ඉතාමත්ම ගැළපෙන ආකාරයටයි ඒවා සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි කෝකටත් අපිට පුළුවන් ත්‍රිපිටකය හදාරන ගමන් තවත් ඊළඟ පියවරක් විදිහට මේ පොත්පත් ටික හදාරන්න. ඊට පස්සේ දැන් අපිට ඔන්න දැන් එතකොට තියෙනවා මොකක්ද මුදුනක් තියෙනවා. එතකොට අපිට තියෙනවා මේ මොකද්ද පදනමක් තියෙනවා. දැක්මක් තියෙනවා යම් කිසි ආකාරයක ධර්මය කියන්නේ මේකයි කියලා. ආන්ගේ දැක්ම තුල ඉඳගෙනයි මම දැන් කාන්තාරේ අතරමං වෙලා ඉන්න එක්කෙනාට ඒ අතරමං වෙලා ඉන්න කෙනාට පුළුවන්කම තියෙනවා නම් යම් විදිහකින් හදාරන්න හොයාගන්න මේ පැත්ත ගැනයි මේ පැත්තේ මේක තිබිය යුත්තේ මේ ශේම භූමිය තිබිය යුත්තේ මේ පැත්තේ කියලා අවශ්‍ය කරන දැනුම යාට තියෙනවා නම් අර ඉන්න පිරිස මොනවා කිව්වත් එයා මොකද කරන්නේ එතෙන්ට යනවා දැඩිව. එයාට ගවේෂණය කරගන්න අවශ්‍ය කරන මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපිට තියෙන අය සඳහා. ඉතින් ඒකින්ද මේ ධර්මය මොකක්ද කියලා තමන් ඊටාම නිවැරදිව ගවේෂණය කර කර ගවේෂණය කර කර පොත්පත් පරිශීලනය කරමින්, කල්යාණ මිත්‍රව ආශ්‍රය කරමින් මොකද කරන්න ඕනේ? ප්‍රශ්න අසමින් තමන්ගේ අදිමෝක්ෂයන් ඇති කරගනිමින් ඒ ඒ සඳහාම අවශ්‍ය කරන නිවැරදි කතා සිද්ධ කරමින් මොකද කරන්න ඕනේ? ධර්මයේ නිවැරදිභාවය හොයන්න ඕනේ. ධර්මයේ නිවැරදිභාවය යම්කිසි කෙනෙක් තමන් තුළින් තේරුම් ගන්න ප්‍රථමයෙන් ඒ පිළිබඳ අදහසක් ඇති කරගන්න පුළුවන්කම තිබුණොත් යම් කෙනෙකුට අන්නේ තැනත්තාව කොහොමත්ම කොහොමවත්ම මුලාවට දාන්න බෑ. එයාගේ පාර වරදින්නේ වරදින්නේ නැහැ. ඉතින් එතකොට අපිට මේ සංසාර දුක් නැති කරගන්න තියෙන ක්‍රමවේදය උතුම් ධර්මයයි කියලා අපි දන්නවා. හිත හිත වෙනස් කරගන්න තියෙන ක්‍රමවේදය ධර්මයයි කියලා දන්නවා. එහෙම දන්නවා නම් පින්නත් නේ ඒ දන්න අය මේ මාර්ගයේ යන්න නම් ඒක නිවැරදිව තමන්ගේ පැත්තෙන් සැක නූපදින විදිහට කටයුතු කරන්න මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා දැනගන්න ඕනේ. මේ මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා දැනගන්නා වූ නුවණට කියන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. එතෙක්ම එතකොට බලන්න එහෙමනම් ditthi visuddhiya පහු කරන්න ඕන සංකා වේතන විසුද්ධිය පහු කරන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳ කරුණු හොයන්න ඕනේ. හ්ම් කරුණු හොයන්නේ නැතුව ඉන්නකොට තමයි නේද? මොකද දැන් කරුණු හොයන්න වෙලාවක් වැඩනේ. නේද? මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් පිළිබඳ වැඩ ගොඩක් අපිට. ඉතින් ඒ වැඩ ටික ඉවර කර කර ඉන්නකොට ඉතින් කාලයක් යනකොට අන්තිම කාලේ ඒක නිරුව රත් වෙන්න පටන් ගන්නවා. මම මුකුත් කරගත්තේ නැහැ. දැන් මොනවා වෙයිද දන්නේ නැහැ. මට එළ දෙනක් විදිහට නම් ඉන්න බෑ. මගේ අම්මේ මට කුරුමිනියෙක් විදිහට නම් ඉන්න බෑ. මට හූනෙක් විදිහට නම් ඉන්න බෑ. නේද? මට මාළුවෙක් විදිහට නම් ඉන්න බෑ. පුළුවන් දෙන්න. කැමතිද? ආ ඔන්න කිට්ටු වේගෙන යද්දි රත් වෙන්න පටන් ගන්නවා. බැලලියක් විදිහට බැල්ලියක් විදිහට ඉන්න උනොත් ඔන්න වැඩි. නේද? එහෙම ඉන්න මට බෑ කියලා දැනෙනවා. හරිද? ආන්ගේ රත් වෙනකොට වෙන්න ඕන හරි වෙලා ඉවරයි. ඉතින් ඒකින්ද මේක දැම්මම කල්පනා කරලා මොකද කරන්න ඕනේ? තමන් ඒ ධර්මය ගවේෂණය කරන්න ඕනේ පිළිබඳ මේ ලද අවස්ථාවෙන් උපරිම උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා ධර්මයේ ගවේෂණය කරන්න ඕනේ. හ්ම් අපිට උමනාව තියෙනවා නම් ත්‍රිපිටකය ටිකක් හදාරන්න බැරි කමක් නැහැ. හරිද? ඒකල තමන්ගේ පදනම හදාගන්න නෑ අපි මෙන්න මේක තුලයි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙන්න මෙහෙම එකක් කියන එක අපිට දැනලා යන්න ඕනේ. ඊළඟට ශාස්ත්‍රයන් වහන්සේ ගැන උපදින්නා වූ විචිකිච්ඡාව සැකේ විචිකිච්ඡාව ඒ වගේම ධර්මය ගැන වගේම මහා මහා සංඝරත්නය පිළිබඳව මහා සංඝරත්නය පිළිබඳව පින්වත්නි අපි සංකල්පමය වශයෙන් ඇති කරගත යුතු අදහස තියෙන්නේ සංඝ කියන්නේ පොදු කියන තැන. ඉතින් ඒක අපේ ඇත්තෝ ළඟ හරියට මේක තියෙනවා. හරි? අපේ ඇත්තෝ ළඟ මේක හරියට තියෙනවා කියලා කියන්නේ මොනම වැරද්දක් සිද්ධ වුණා වුණත් ඊටාම ගෞරවණීයව සලකන ගතියක් අපි හැමෝම ළඟ තියෙනවා සංඝයා වහන්සේ කියවම් පුංචි දරුවෙක් පැවිදුණා වුණත් නේද අපේ අම්මලා අපේ තාත්තලා කොතරම් ගෞරවණීයව නේද මුදුන් මල් කඩක් වගේ හරියට නිකන් නේද හරි ආදරෙන් හරි කරුණාවෙන් හරි මෛත්‍රියෙන් මට යන්න බැරි ඉලක්කයකට යන කෙනෙක් කියන අදහසින් ලොකු හැඟීමකින් කටයුතු කරනවද නැද්ද එදත් පින්වත්නි අදත් බුදුජාන් වහන්සේ කාලයේ මේ වර්තමාන කාලයේ ඔතනින් පිටට පැන්න සංඝයා වහන්සේ හිටියද නැද්ද හිටියා අපි අවධානය යොමු වෙත්තේ ඒ කොටසට නෙවෙයි ඒ ඒ අයගේ භූමිකාව ඒ ඒ අයගේ ජීවිතය තේරුම් ජීවිතය තීරණය කරයි. බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දිම දෙව්දත්ත කරපු වැඩ ටික මම අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ. බුදුරජාන් වහන්සේටවත් දේරගන්න බැරි වුණා. නේද? ඉතින් මම මොකටද ඒක මැදට පැනගෙන මගේ තියෙන ශ්‍රද්ධාව නැති කරගන්නේ? අදත් එදා වගේම සංඝයාගේ ගුණයන් පිළිබඳව සැක උපදින බොහෝ දේවල් සිද්ධ වෙනවා පින්නන්නේ. ඒතර සංඝයාගෙත් ඒ පිළිබඳ වගකීමක් තියෙනවා. මං කුමන මම කුමන කණ්ඩායම නියෝජනය කරනවද කියලා. හරිද? ගිහි යත්තන්ගෙන් නීතියෙන් අල්ලලා කුදලලා ගුටි බැට දෙන ස්වභාවයකට සමහර ඇත්තන්ගේ ක්‍රියාකලාපයන් පත් වෙලා තියෙනවා. එහෙම එහෙම ක්‍රියාකලාපයන් නැති වෙන විදිහට තමන්ගේ ජීවිතය සකස් කරගන්න අයිතියක් නැහැ සංඝයා වහන්සේට. එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ සියලු සංඝයා වහන්සේ කෙරේ අනිත් අයගේ තියෙන ගෞරවය නැති වෙන එකයි. විශේෂයෙන් තරුණ සංඝයා වහන්සේලා ජාතිය ගැන කතා කළ යුතුයි. ආගම ගැන කතා කළ යුතුයි. රට ගැන කතා කළ යුතුයි. ඍජු විය යුතුයි. ඍජු වෙනවා කියන්නේ දබරගිල්ල දික් කර ගැනීම නෙවෙයි. ඍජු වෙනවා කියන්නේ දබරගිල්ල දික් කර ගැනීම නෙවෙයි. හරිද? දබර ගිල්ල දික් කරගන්නේ කවුද? පොඩ්ඩක් තා. ගිහියා. දබර ගිල්ල කියන්නේම දබරයට යන ඇඟිල්ල. නේද? ඒකට ඒක නගලා දබරයට යෑම නෙවෙයි බුදුරජාන් වහන්සේගේ ප්‍රතිපත්තියේ ඉඳලා ඍජු වෙන්න පුළුවන්කම ඕනෑ තරම් තියෙනවා. ආන් ඒක තමයි පෞර්ෂය කියලා කියන්නේ. ඇත්ත කතා කරන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. හරි? ආන් එහෙම කටයුතු කරොත් සංඝයා වහන්සේ ගැන ගෞරවය උපදවා ගන්න ඒ අන් අයගේ ගෞරවය තියෙන ගෞරවය වැඩි වෙන්නත් මේ බලන්නකෝ අපි වගේ නෙමෙයි බය නැහැ සංඝයා වහන්සේ බය නැහැ. ඇත්ත කතා කරනවා. කෙලින් කතා කරනවා. හරිද? ඒක තමයි බෞද්ධ ප්‍රතිපත්තිය කියලා මේ අන් අයට පැහැදිලිව පුදිනවා. ජාතිය කියලා එකක් තියෙනවා. ජාතිය වහන්න පුළුවන්ද? ජාතිය වහන්න බෑ. නේද? බෞද්ධ සංකල්පය මොකද්ද? දැන් මම ඊළඟ ධර්ම දේශනාවලදී සාකච්ඡා කරන ආර්ය වංශය පිළිබඳව. එහෙනම් වංශයේ එහෙම වංශයක් බුදුරජාණන් වහන්සේ වෙන් කරලා තියෙනවා. ඒ වංශය වෙන් උනේ ගුණයෙන්. ඒ වංශය හැදුනේ ගුණයෙන්. ඒ ගුණවන්ත මිනිසුන්ගේ එකතුවට කියනවා වංශය කියලා. ඒ වගේ මොකක් හරි කාරණාවක් හින්දා යම්කිසි જાතියක් යම්කිසි ආවේනික පිරිසක් හැදෙනවා. ඒක ඇත්තක්. නේද? එතකොට නමුත් බෞද්ධ සංකල්පය මොකද්ද? සියලු දෙනාටම මේක තියෙනවා. හැබැයි සියලු දෙනාටම එකසේ සලකන්න ඕනේ කියන එක. වැරද්ද වැරද්ද විදිහට දකින්න ඕනේ කියන එක. දඬුවම් දිය යුත්තන්ට දඬුවම් දෙන්න ඕනේ කියන එක. හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව වසලයෝ කියන්නේ ಜಾති උපතින් නෙවෙයි වසලයා වෙන්නේ. වසලය වෙන්නේ ක්‍රියාවෙන්. එතකොට කුමන જાතියකුණත් කමන්නේ නැහැ. වසල වැඩ කරන මිනිස්සු ඉන්නවා. හ්ම්. තමන්ගේ ಜಾති උලුප්පලා දක්වන්න එක එක එක එක දේවල් කරන අන් අය විනාශ කරන දරුවපත් පවා විනාශ කරන්න කටයුතු කරන ඊටාම නරක පිරිස් ඉන්නවා. ඒ අතෝ වෙනුවෙන් දඬුවම් දිය යුතු තියෙනවා. සාධාරණව සිටිය යුතු තියෙනවා. හැම කෙනෙකුටම සාධාරණ වෙන විදිහට කටයුතු කළ යුතු තියෙනවා. අන්න ඒ தත්ත්වයයි සාකච්ඡා කළ යුතු තියෙනවා. ඉපදුන ලේ අනුව හරි පාට අනුව හරි සියලු දෙනාට දඬුවම් දීම කියලා කියන මිලේච්ඡ ස්වභාවයක්. වැරදි කරන මනුස්සයර දඬුවම් දිය යුතුයි. නිවැරදි වෙන කෙනාම නිදොස්කට යවිය යුතුයි. ඒක ಜಾති ભેදයකින් ආගම් ભેදයකින් සිද්ධ. ඉතින් බෞද්ධ සංකල්ප මම ඒක කලින්ම කිව්ව බෞද්ධ සංකල්ප තුලින් අපේ ජීවිතය සකස් කරගන්න ඕන. අන්න එහෙම වුණොත් සංඝයා වහන්සේ ගැන තියෙන සැකය උපදින්න හේතු වෙන මුන්නාන්සලා ඉතාම සාධාරණව කටයුතු කරනවා කියලා. ඒ වගේම තමයි අසාධාරණව කටයුතු කළත් පින්නත් නේ. සරියුත් මුගලන් ආදී මහා සංඝරත්නය කියලා කියන්නේ පොදු වශයෙන් තමන් මේ මහා සංඝරත්නය කියන බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන උත්තරමයන්න් වහන්සේලාය කියලා. උන්වහන්සේලාගේ අපිට වැඩි තියෙන ගුණයන් තියෙනවා. ඒ ගුණයන් ඉදිරියට අරගෙන මොකද කරන්න අපි වගේ නෙවෙයි චීවරයක් දරාගෙන ඉන්නවා අඩුම තරමේ. චීවරයක් දරාගෙන ඉන්නවා. මොකක් අගෙන චීවරයටයි ගරු කරන්න ඕනේ. කියන්නේ චීවරයට නෙවෙයි ඒ චීවරේ දරාගෙන ගන්න පුද්ගලයාටයි ගරු කරන්නේ. චීවරේ දරා ගන්න පුදු නැත්නම් ඉතින් අටපිරිකර කඩවල වලට ඉස්සරහට ගිහලා වැඳගෙන ඉන්න පුළුවන් අපිට. නේද? ඒ චීවර ගොඩක් තියෙනවානේ. චීවරයට නෙවෙයි චීවරය දරාගත් පුද්ගලයා ඒ පුද්ගලයා චීවර ධාතියක් හරිද එතකොට චීවරය දරාගත් පුද්ගලයා හැබැයි සංඝයා වහන්සේ විදිහට හැසිරෙන්න ඕනේ එතකොට එහෙනම් චීවරය දරාගත් පුද්ගලයාගේ ගතිගුණය ඒකයි අර චීවරධාරියා ගැන නිඳා කරන්නේ නිඳා කරන්නේ ඇයි එයාගේ ගතිගුණයන් බුදුරජාන් වහන්සේට ගැළපෙන විදිහට ධර්ම විනයට ගැළපෙන්නේ නැති විදිහට කටයුතු කරන හින්දා. කොහොම නමුත් කමන්නේ ඔන්න ඔය සැක නූපදින විදිහට මේ මහා සංඝරත්නයේ පිටිපස්සේ මට ගිහිල්ලා යහපතක් සිද්ධ නොවේයි කියන සැකය නූපදින විදිහට කටයුතු කිරීම දෙපාර්ශ්වයටම අයිති දෙයක්. හොඳයි. මේ පිළිබඳව තවත් ධර්ම කරුණු මේක මෙතෙන්දී අපි කළ යුතු දේවල් පිළිබඳ හෙට දවසේ අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් එවැනි ඉඩක් ලැබමින් තමන්ගේ ජීවිතයේ නිවැරදි ඉලක්කයක් වෙත අරගෙන යන්න අවශ්‍ය කරන සියලු සම්පාදනයන් සකස් කරගන්නට ත්‍රිපිටකය හදාරමින් කටයුතු කරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන කිසිදු සැකයක් නොමැතිව මුතුන් නිර්වාණ අවබෝධය දක්වාම මගේ సంతාණය අවශ්‍ය කරන ඉලක්කය දක්වාම වර්ධනය කරගන්නවා උතුම් සැනසීමෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්නවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති